ආයුබෝවන් අද අපේ ගැඹුරු විමසුමේදී අපි අවධානය යොමු කරන්නේ බෞද්ධ දර්ශනයේන සුවිශේෂී සූත්‍ර දේශනාවකට. ඔව්. ඒ තමයි පියජාතික සූත්‍රය. හ්ම්. මේ නමේ තේරුම සරලව කිව්වොත් ප්‍රිය දේ නිසා හටගන්නා දේ ගැන කියනක නේද? හරියටම හරි. භාග්‍යවතුන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ දේශනා කරපු එකක්. මේකෙදි හරිම සංවේදී කතාවක් මුල් කරගෙන අපි දේවල් වලට අයට බැඳෙන නිසාම දුක, ශෝකය, දුම්නස ඇතිවෙන හැටි ගැනයි කතා වෙන්නේ. ඇත්තමයි. අද අපි උත්සාහ කරමු ඒ ගැඹුරු කාරණේ තව ටිකක් විමසලා බලන්න. හොඳයි. එතකොට මේ සූත්‍රයේ මූලික කතාව මොකද්ද? මේක පටන් ගන්නෙ පුතෙක් නැති වුණු ගෘහපතියෙක්ගෙන්. ආ, හරි. එකම පුතා මිය ගියාම දරා ගන්න බැරි ශෝකයකින් ඉන්න පියෙක්. එයා කෑම බීම පවා අතෑරලා. හ්ම් පුතාව ආදාහණය කරපු තැනට ඒ කියන්නේ සොහොනට ගිහින් අහෝ මගේ එකම පුතේ කොහෙද ගියේ? අහම අඩා කලපෙනවා. ඒකනම් හිතා ගන්නත් අමාරු දුකක්. ඔව්. ඉතින් මේ වෙලාවේ තමයි භාග්‍යවතුන් වහන්සේ ඔහුව දකින්නේ. උන්වහන්සේ එයාගේ වෙනස් වෙච්ච ඉන්ද්‍රියන් ඒ දුක් මුහුණ දෙකලා වදාලා. මොකද්ද කිව්වේ? ගෘහපතිය ඔය ශෝකය, වැළපීම්, දුක්, දුම්නස්, සුසුම් හෙලීම් මේ ඔක්කොම හටගන්නේ ඔය ප්‍රිය වූ දේන්ම තමයි කියලා. ආ, කෙලින්ම කාරණේට. ඔව්. ඒත් ඒ ගැඹුරු කාරණය අර දැඩි ශෝකයෙන් ඉන්න ගෘහපතියට මේ මොහොතේ පිළිගන්න බෑ. එයා මොකද්ද කිව්වේ? එයා තර්ක කරනවා ස්වාමීනි කොහොමද එහෙම වෙන්නේ? අපි ආදරය කරන දේවල් වලින් ප්‍රිය කරන දේවල් වලින් ලැබෙන ආනන්දය, සතුට, සොම්නස නේද කියලා. හ්ම්. එයා දකින්න විදිහට ඒක හරි වගේනේ. ඔව් සාමාන්‍ය මතු පිටින් බලනකොට එහෙමයි. ඉතින් එයා බුදුහාමුදුරුවන්ගේ අදහස ප්‍රතික්ෂේප කරලා යන්න යනවා. ප්‍රතික්ෂේප කරලා. ඔව්. මේක ඇත්තටම හරිම ස්වභාවික මිනිස් ප්‍රතිචාරයක්. අපි බැඳීම් දිහා බලන්නේ ඒකෙන් ලැබෙන සතුට පැත්තෙන් විතරනේ ගොඩක් වෙලාවට. ඒක ඇත්ත. ASCII වෙනවා යා මේ ගැන සූදු කිලින තැනක කිව්වම එතන ඉන්න අයත් ඔව් ඔව් හරි හරි ප්‍රිය දේවලින් සතුට තමයි එන්නේ කියලා යාගේ අදහස අනුමත කරනවා. ඒ කියන්නේ බහුතර මතේ උන්නේ ත්‍යාගේ අදහස. ඒ වෙලාවේ හිමයි. එතකොට ඔබ කිව්වා වගේ ඒ පියාගේ තර්කය ප්‍රියදීන් සතුට එනවා කියන එක බැලු බැලමට හරි වගේ දැනෙනවා. ඇයි එතකොට බුදුබණේ ගැඹුර තිරුගන්න අමාරු. ඒක තමයි වැදගත්ම කාරණේ. අමාරු වෙන්නේ අපි අර පියාව වගේම ගොඩක් වෙලාට දකින්නේ කාසිය එක පැත්තක් විතරයි. ඒ කියන්නේ ඒ කියන්නේ බැඳීමෙන් ලැබෙන සතුට ආනන්දය විතරයි අපි ගණන් ගන්නෙ. ඒත් ඒ බැඳීම ඇතුළේම තියෙනව නේද? ඒක වෙනස් වෙන්න පුළුවන් කියන එක. නැති වෙලා යන්න පුළුවන් කියන එක. ආ අනිත්‍යතාවය. හරියටම. අන්නේ අනිත්‍යතාවයේ යථාර්ථය අපි දකින්නේ නැහැ ගොඩක් වෙලාවට. අන්නේ නොදකින යථාර්ථය තමයි අර මුලින් කිව්ව ශෝකයට දුකට හේතුව වෙන්නේ. හ්ම් තේරෙනවා. අර ගෘහපතියත් අර සූදු කෙලින්නනොත් හිර වෙලා ඉන්නේ අර මතු පිට අදහසේ. හොඳයි ඊට පස්සේ මොකද වෙන්නේ? මේ සිද්ධිය රජවාසලටත් යනව නේද? ඔව්. මේ කතාව පසේනදී කොසල් රජතුමාටයි මල්ලිකා දේවියටයි ආරංචි වෙනවා. මෙතෙන්. රජතුමා ඉතින් මල්ලිකා දේවිගෙන් අහනවා භාග්‍යවතුන් වහන්සේ හිම කිව්වද ප්‍රියදේවලින් දුක එනවා කියලා. මල්ලිකා දේවිය මොකද කියන්නේ? එයා දන්නවනේ බුදුබණ ගැන. එයා නම් කිසිම පැකිලීමක් නැහැ. එයා කියනවා දේවයන් වහන්ස භාග්‍යවතුන් වහන්සේ වදාළ දෙයක් නම් ඒ එසේම තමයි කියලා. හරිම විශ්වාසයකයි. රජතුමාට කොහමද ඒක? රජතුමාට නම් මේක ඇල්ලුවේ නැහැ. එයා දේවියට බනිනවා. මොකද ගුරුවරයා කියන හැමදේම අහන ගෝලයෙක් වගේ භාග්‍යවතුන් වහන්සේ කිව්ව පළියටම ඔක්කොම පිළිගන්නවද? විමසන්නේ නැද්ද වගේ දෙයක් කියනවා. හ්ම්. ඒකත් ඉතින් රජ කෙනෙක් විදිහට බලනකොට ඔව් ඒකෙන් පෙන්නනේ සාමාන්‍ය මිනිස් ස්වභාවය තමන්ගේ හුරු පුරුදු අදහස් වලට විශ්වාස වලට පටහණි ගැඹුරු කාරණා එකපාරටම පිළිගන්න තියෙන අකමැත්ත. හැබැයි එතනදී මල්ලිකා දේවියගේ සරල පිළිතුරේ භාග්‍යවතුන් වහන්සේ කිව්වා නම් ඒක එහෙමයි කියන එකේ අන්ධ භක්තියක් වගේ නෙවෙයිද රජතුමාට පේන්නේ. ඒකේ ඇත්ත ශක්තිය මොකද්ද? හරිම වැදගත් ප්‍රශ්නයක් රජතුමාගේ පැත්තෙන් බලනකොට එහෙම පේන්න පුළුවන් තමයි. හැබැයි මල්ලිකා දේවියගේ විශ්වාසය එන්නේ අන්ධ භක්තියකින් නෙවිලි. එහෙනම් ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාව ගැන උන්වහන්සේ දේශනා කරන දේ ලෝකේ ඇත්ත ස්වභාවය කියන එක ගැන ඇයට තියෙන ගැඹුරු අවබෝධය සහ පැහැදීම නිසා. මා එයා දන්නෝ ඒක ඇත්ත කියලා. ඔව්. ඇය දන්නව උන්වහන්සේ නිකම්ම දෙයක් කියන්නේ නැහැ. ලෝකේ යථාර්ථයමයි දේශනා කරන්න කියලා. ඒ නිසා තමයි ඇය රජතුමාට ඒක පැහැදිලි කරන්න කරුණු හරියටම දැනගන්න නාලිජංග කියන බ්‍රාහ්මණයාව බුදුහාමුදුරු හම්බ වෙන්න යවන්නේ. ඔව්. එයා බ්‍රාහ්මණෙක් යවනවා හරියටම අහගෙන ඉන්න කියලා. හරි. බුදුරජාණන් වහන්සේ නාලිජංග බ්‍රාහ්මණයාටත් පැහැදිලිවම තහවුරු කරනවා "ඕ බ්‍රාහ්මණයා, ශෝකය, පරිදේවය, දුක්ඛ, දෝමනස්ස, උපායාස මේ ඔක්කොම හටගන්නේ ප්‍රිය වූ දෙයින්ම තමයි කියලා." තහවුරු කරනවා. ඔව්. ඊට පස්සේ උන්වහන්සේ නිකම් මේක කියනව තින්නේ නේ. මේක ඇත්තක් කියලා ඔප්පු කරන ඒ සැවැට් නුවරම ඇත්තටම සිද්ධ වෙච්ච දේවල්. උදාහරණ දෙනවා. ඔව් ඔව් ඇත්ත ජීවිතවලින් උදාහරණ ගණනාවක් තියෙනවා. මොනවද ඒ උදාහරණ? උන්වහන්සේ කියනවා අම්මා මැරුණම තාත්තා මැරුණම සහෝදරයා සහෝදරිය පුතා දුව සැමියා හෝ බිරිඳ මේ තමන්ට ප්‍රිය කෙනෙක් මැරුණාම ඒ දුක දරා ගන්න බැරිව සිහිවිකල් වෙලා. උමතු වෙලා පාරවල් ගානේ ගිහින් මගේ අම්මව දැක්කද මගේ පුතාව දැක්කද මගේ දුව කොහෙද අහාහා විලාප දීපු ගැහණු පිරිමි ගැන උන්වහන්සේ මතක් කරනවා. ඒ කියන්නේ ඇත්තම මේ සමාජයේ එහෙම අහිඳලා තියෙනවා. ඕ තවත් දරුණු සිදුවීමක් කියනවා. Taman කැමති නැති කසාදකට දෙමෝපියෝ බල කරපු නිසා සැමියා අර තරුණියව Tamanගේ බිරිඳව දෙකට කපලා Tamanmat දිවි නසාගත්ත හරිම ශෝචනීය සිදුවීමක් ගැන තුන්හාසි සඳහන් කරනවා. අම්මෝ. ඉතින් මේ වගේ ඇත්ත උදාහරණ වලින් උන්වහන්සේ හරිම තදින් පෙන්වා දෙනවා අර පිය බව, ඒ කියන්නේ බැඳීම, ඇලීම කියන එක අහිමි වීමක් වුණාම කොයිතරම් දරුණු ශෝකයක් දුකක් බවට පෙරලෙන්න පුන්වන්ද කියන කාරණය. ඒ කතා ඇහුවම නම් ඇඟහිරි වැටෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ මේක නිකම්ම න්‍යායක් විදියට කිව්ව දෙයක් නෙමෙයි. කොහෙත්ම ඇත්තටම මිනිස්සු අත්විඳිමින් හිටපු සමාජයේ සිදුවෙමින් තිබුණු යථාර්ථයක් ගැනයි මේ දේශනා කරලා තියෙන්නේ. හරියටම ඒ යථාර්ථය තමයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. ඉතින් නාලිජංග බ්‍රාහ්මණයා මේ උදාහරණත් එක්ක විස්තරය අරගෙන ආවම මොකද වෙන්නේ? ආවම මල්ලිකා දේවිය බොහොම උපක්‍රමශීලීව රජතුමාගෙන්ම ප්‍රශ්න අහනවා. කොහොමද අහන්නේ? එයා අහනවා මහරජතුමනි ඔබට වජිරී කුමරිය ප්‍රියද? රජතුමා කියන "ඔව් ප්‍රියයි." ඉතින් ඇයට මොනවා හරි අනතුරක් විපතක් වුණොත් ඔබට ශෝකයක් දුකක් දුම්නසක් ඇති වෙනවද? රජතුමා මොකද කියන්නේ? රජතුමා කියවානේ "ඕ මල්ලිකා, ඇට විපතක් වුණොත් මගේ ජීවිතය පවා අනතුරේ වැටෙන්න පුළුවන් තරමට මට දුකක් දුම්නසක් ඇති වෙනවා" කියලා. ඊට පස්සේ මල්ලිකා දේවිය අහනවා "වාසභක්ඛත්‍ය දේවිය ගැන කොහොමද? විදුඩබ සේනාපති ගැන, මම ගැන, ඔබේ රාජ්‍යයේ ඉන්න කාසිකෝසල ජනපද වාසීන් ගැන" ලිගන්නවා. එතකොට තමයි අන්න එතකොට තමයි මල්ලිකා දේවිය රජතුමාටම කාරණය පැහැදිලි කරලා දෙන්නේ. එයා කියනවා දේවයන් වහන්ස අන්නේ ඔබතුමාම පිළිගත්තු කාරණය තමයි සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආ ප්‍රිය වූ දෙයින්ව ශෝකය පරිදේවය දුක්ඛ දෝමනස උපායාස හටගන්නවා කියන එක. ඒ කියන්නේ රජතුමාගේම අත්දැකීම එයාගේම වචන පාවිච්චි කරලා එයාටම බුදු වදනේ ඇත්ත තේරුම් කරනවා. හරියටම හරිම ප්‍රඥාවන්ත විදියට මොහොතේ රජතුමාට මොකට හිතෙන්නේ? රජතුමාට එක්කපාරටම ඇත්ත වැටහෙනවා. එයා පුදුමයටපත් වෙනවා. භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රඥාව ගැන ලොකු ගෞරවයක් පැහැදීමක් ඇති වෙලා. හ්ම්. එයා කියනවා ආශ්චර්යයක්මයි අద్භූතයක්මයි කොච්චරනම් ප්‍රඥාවන්තවද භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකය දකින්නේ කියලා. විශ්වාසය තහවුරු වෙනවා. ඔව්. එතනම භාග්‍යවතුන් වහන්සේ ඉන්න දිශාවට හැරිලා තුන් වතාවක් নমස්කාර කරනවා. හරිම අපූර්ව කතාවක්. ඉතින් මේ සමස්ත ප්‍රියජාතික සූත්‍රයෙන් අපිට ගන්න තියෙන ප්‍රධාන පණිවිඩයේ සාරාංශයක් විදියට කිව්වොත් ප්‍රධානම දේ තමයි අපි මේ ලෝකේ ආදරය කරන බැඳෙන ඇලෙන හැම දෙයක්ම ඒ පුද්ගලයෝ වෙන්න පුළුවන් වස්තුන් වෙන්න පුළුවන් තත්ත්වයන් වෙන්න පුළුවන් ඒ හැම දෙයක්ම අනිත්‍යයි වෙනස් වෙනසුලුයි ඔව් වෙනස් වෙනව නැති වෙලා යනවා ඒ නිසාම අර ප්‍රිය බව අර බැඳීම්ම තමයි අවසානයේදී ශෝකයට දුකට දුම්නසට මූලිකම හේතුව වෙන්නේ ඒක බැඳීම් වල වරදක් කියනවට වඩා වඩා ඒ බැඳීම් වල ඇත්ත ස්වභාවය අර අනිත්‍ය කියන යථාර්ථය අපි තේරුම් නොගැනීමේ ප්‍රතිඵලයක් විදිහටයි දුක හටගන්නේ. ඒ කියන්නේ මේ සූත්‍රයෙන් කියන්නේ නෑ අපි ආදරය කරන එක නවත්තන්න ඕන කාටවත් බැඳෙන්න එපා හැමදේම අතාරින්න එපා කියලා. එහෙම එකක් නෙවෙයි නේද? නෑ නෑ කොහෙත්ම නෑ. එහෙම අන්තයකට යන්න කියනව නෙවෙයි. කියන්නේ අපි ආදරය කරනකොට බැඳීම් ඇති කරගන්නකොට ඒ දේවල් වල ඒ පුද්ගලයන්ගේ වෙනස් වෙන සුළු ස්වභාවයේ අනිත්‍යතාවය කියන යථාර්ථයත් සිහිය තියාගෙන ඒ අවබෝධයෙන් යුතුව ජීවත් වෙන කියන එක. ආ. ඒ අවබෝධය තිබුණත් අර අහිමිවීමකදී ඇතිවෙන දුක දරා ගන්න එක කලමනාකරණය කරගන්න පහසු වෙනවා. හරියටම හරි. දුක සම්පූර්ණයෙන් නැතිනු වෙන්න පුරුවම්. නමුත් ඒක දරා ගන්න පුරුවම් මට්ටමකටපත් වෙනවා. සිහි විකල් වෙන්නේ නැහැ අර කතාවල වගේ. ඒ යථාර්ථය පිළිගැනීමක් එතන තියෙනවා. හ්ම්. ඒක හරිම වැදගත්. ඉතින් අවසාන වශයෙන් අපි හැමෝටම හිතන්න දෙයක් ඉතුරු වෙනවා. අපේ ජීවිතවලත් මේ වගේ ප්‍රිය දේවල් ප්‍රිය පුද්ගලයෝ බැඳීම් අනන්තවත් තියෙනවා. ඔව් ඇත්තකම. ඉතින් මේ බැඳීම් වලින් අපි ලබන සතුට වගේම අනිවාර්යන විටකේ නිසාම හටගන්නා වේදනාව දුක දිහත් මේ පියජාතික සූත්‍රයේ කියාදෙන ඇසින්, ඒ කියන්නේ අනිත්‍යතාවය කියන ඇසින් බලන්න උත්සාහ කරන එක ගොඩක් වටිනවා. තමන්ගේම අත්දැකීම් එක්ක මේක ගලපලා බලන්න බලන්න. ඔව්. තමන්ගෙන්ම අහගන්න පුළුවන්. මේ ප්‍රියදේවල මේ බැඳීම් වල තියෙන වෙනස් වෙන සුළු බව, අනිත්‍ය බව තේරුම් ගැනීම, මම දේවල් දිහා බලන විදිහ, මගේ දෛනික ජීවිතය, මගේ සම්බන්ධතා හසුරවන ආකාරය වෙනස් කරන්නේ කොහොමද? ඒ ගැන මදක් විමසිල්ලෙන් බලන එක වටිනවා. ඇත්තම. ඒක ඊටාම වැදගත් මඟ පෙන්වීමක්. අද මේ ගැඹුරු විමසුමට එකතුනාට බොහොම ස්තුතියි. ඔබතුමාටත් ස්තුතියි.